දැන් මෙතන ප්‍රශ්නය මේ ඒ මොහොතේ හටගන්නා පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය අනුව ක්‍රියාවලිය මගින් කායිකව අප විඳිනා දුක් හටගන්නා ක්‍රමේ විග්‍රහ කරලා දෙන්න කියලා මේ කියන්නේ. දැන් අපි දකින්න ඕනේ මෙහෙම දෙයක්. දුක දුකට හේතුව නෙමෙයි. දුකට හේතුව දුක නෙමෙයි. දුකට හේතුව දුක වුණා නම් එහෙම කිසි සත්‍යයේ සසර ගමන් කරන්නේ නැහැ. දැන් ඔක හොඳට තෝරා ගන්න ඕනේ. එහෙනම් දුක දකින්නවා කියලා කියන්නේ දුකට හේතුව වෙනම දකින්න ඕනේ. යම් ලෝකේ පිය රූපං සාත රූපං ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇද්ද? ඒක දුකයි කියලා නෙමෙයි බුදුරන් වහන්සේ දේශනා කළේ. ඒක දුක්ඛ සමුදයයි කියලා. දුක හටගන්නේ ඒක නිසායි. එනිසා ලෝකේ සියල්ල දුකයි කිව්වොත් එහෙම. සියල්ල දුකයි කියන ක්‍රමේ කිව්වොත් එහෙම අපිට ගන්න වෙන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය කියන ගමනයක් ගන්න බැරුව යනවා. සියල්ල දුක නම් දුක සමුදාය සත්‍යය පෙන්වන්න බෑ. නැත් දුක සමුදාය සත්‍යයේ ප්‍රිය නිසා මధుර නිසා තමයි ලෝක සත්‍යය දුකට වැටෙන්නේ. යම් සංඛාරයක් ගොඩනගෙනකොට ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් නැත්නම් ඔහු ඒ බඳු විදිහට හිතලා එහෙම කියලා එහෙම කරලා කටයුතු කර බහින්නේ එක ප්‍රිය වෙන්න ඕන එක මధుර වෙන්න ඕන සටහන් කරනවා හරි ප්‍රියතාවයෙන් ජයග්‍රහණය බලාගෙන ඒක ප්‍රියයි මధుර නැහැ පංචකාම ආස්වාදයේ මధుරයි දැන් ප්‍රිය මధుර දෙක තෝරා ගන්න ඕනේ. යම් කිසි කෙනෙකුට ගැටෙනවා නම් තරහ එනකොට ඒකට ඔහුගේ ප්‍රියභාවයක් නැත්නම් සසර ගමනට තරහෙන් සසර ගමනක් හැදෙන්න විදිහක් නැහැ. ද්වේෂයෙන් සසර ගමනක් හැදෙන්න විදිහක් නැහැ එහෙමනම්. ද්වේෂයේ මුල් කරගෙන උප්පත්තියක් හැදෙන්න විදිහකුත් නැහැ. ද්වේෂයෙන් සසර ගමනක් හැදෙන්නේ නැත්නම් රාගයයි ද්වේෂයයි කියන දෙක එකට එකතු වෙන්නේත් නැහැ. එහෙම ධර්මතාවයකුත් නැහැ. එහෙනම් රාගයත් සසර ගමනට හේතු වෙනවා, ද්වේෂයත් සසර ගමනට හේතු වෙනවා. ඒ කොහොමද? ද්වේෂය හේතු වෙන්නේ. ද්වේෂය මధుර නැහැ. ද්වේෂය ප්‍රියයි. කාට හරි බයිනකොට කිව්වොත් එහෙම. ඔය බයින් නැතුව ඉන්න බෑයිද? මොකටද ඒ බයින්නේ? උඹ වැඩක් බලන්න උඹ යන දිහා බලයන් උඹට වැඩක් නැහැ මම බයින් එක. තමයි එහෙම අහනකොට තරහෙන් කොහොමත් කියනවා. එයා කැමැත්තෙන්මයි මේ බනින්නේ. Tamanට යමක් අප්‍රිය නම් Taman ඒක කරන්නේ නැහෙනි. බනින්න කැමති නැත්නම් ඔහු බනින්නේ නැහැ. ඇලීමට කැමති නැත්නම් ඔහු ඇලෙන්නේත් නැහැ. එන ඇලෙන්න කැමති නිසා ඇලෙනවා. මොකක් නිසාද මధుර නිසා. ගැටෙන්න කැමති නිසා ගැටෙනා මොකක් නිසාද ප්‍රිය නිසා. දැන් මේ වෙනස හොඳට දකින්න ඕනේ. මෙන්න මේ ප්‍රිය මధుර ස්වභාවය නිසා දුකට හේතුවක් හැදෙනවා. ඒ දුකට හේතුව ප්‍රියයි මధుරයි. එහෙනම් මේ මොහතක පරිත්‍ථාමපාදයෙන් දුක පෙන්වන්න කිව්වොත් මේ කාරණා විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. එන සංඛාරයක් ගොඩනගනකොට ඒ ප්‍රියමధుර ස්වභාවය නිසා ඒ සමග තියෙන දුක වැහෙනවා. ඒක දැනගන්න පොඩි උපමා ටිකක් අපිට විග්‍රහ කළ හැකියි. දැන් ළමයෙක් නැතුව පෙලක් පවුල් වල අය බැදලා අවුරුද්ද දෙකක් තුනක් ගියා නම් දරුවෙක් එහෙම හටගත්තේ නම් හරි අමාරුවකින් ඉන්නේ. හරි වේදනාවක් අනේ අපිට ළමයෙක් නැහෙනි. අපි පව් කරලාද? ඔය වගේ ප්‍රශ්න කර කර ඉන්නවා. ඉතින් බලාපොරොත්තු වෙනවා කොළු පැටියෙක් එහෙම කියලා ඉතින් එක එකනා කෙලි පැටියක් කොළු පැටිය ඔය කී කී බලාපොරොත්තු වෙනවා එක එකනා එක එක විදිහට හොඳයි බලාපොරොත්තු පැටි ළමයෙකුත් ලැබුණා නම් ඒ ළමයාත් හොඳ අඟපසඟ හොඳට තියෙන ළමයෙක් නම් පොඩි එකා නාවන්නේ හොදන්නේ මල මුත්‍රා පෙරපුවාම මේවා සුද්ධ කරලා හිටන් අඳුන් අඳවන්නේ ඉඹ ඉඹ දැන් හරි සන්තෝසයි සන්තෝෂ වෙයි මොනවද අත ගන්නෙ මල මුත්‍ර. ජරාව හොදනවා පිරිසිදු කරනවා. දැන් මොකක් නිසාද මේ? ඔහුට යම් ප්‍රියතාවයක් ඇති වෙනවා ආස්වාදයක් ඇති වෙනවා මගේ පුතානේ මගේ දරුවානේ කියලා. දැන් ඊතර කවුරු හරි කිව්වොත් එහෙම දරුවා නම් ඉතින් ඔය ටික මේ ළමයා දරුවෙක් තමයි කියලා තව මේ මේ ද්‍රවිඩ ළමයෙක් ගෙනත් දෙනවා. ඉඳකින් විතර මේ දෙමළ කොල්ලත් හදන්න දෙනවද මට? දැන් ඉදාට අහන්නේ එහෙම. ඉඹයිවා හොදයිද පිරිසිදු කරයිද? මට වෙච්ච කර්මයක හැටි. මේක හැදුවේ නැත්නම් මගේ බෙල්ල කපනවා කියලා හිටන් මට සර්ජනය කරලා ගියා. මාව මරනවා කියලා. ඒකින් දැන් මට දැන් හදන්න සිද්ධ වුණේ කියලා අඬ අඬා තමයි ඉඳකින් විතරක් ති මේක රීලා කියලා හිටන් ඔහොම ඉතින් බැන බැන බොහොම තුච්ච විදියට කතා කරනවා පොඩි එකාට. අර මගේ එකා කිව්ව එක හැම නෙමෙයි මේ මම මගේ පුතාල කක්කාගේ ආත මගේ රත්තරන් පුතේ උස්සගෙන ගිහිල්ලා හොදලා එල්ලට බීරු ටිකක් එහෙම දාලා පස්ස පැත්තක් තිබුණා තමයි තියන්නේ. දැන් ඇහුවොත් එහෙම ඔකේ දුක තිබුණේ කොතැනද? දුක වැහිලා තිබුණේ කොතනින්ද? මගේ පුතා කියන ආස්වාදයෙන් දුක වැහිලා. දැන් එතන දුක තිබුණ නැද්ද? මගේ කියන එකෙන් තියන්න බැරි වුණාලා ද්‍රවිඩ ළමයා ඒ જાතිය පොඩි එකෙක් හිටියා නම් එහෙම. ඒක හදන්නේ කොහොමත් කැමති නෑ බල කරලා තියනවා නැත්නම් මරනවා කියලා. මරණ බයයි හින්දා දඩුවමට බයයි හදනවා. දැන් වෙනස පේනවා. මමත් එන් අල්ලා ගන්න එකක් තිබුණේ නැන්නා. මගේ කියන වචනේ ගන්න එකක් නැමීනා. ඔයලාදි ලොකු වෙනසක් පේනවා. එහෙනම් මේ දුක වැහෙන ආකාරය දකින්න ඕනේ. එදින්දා හැම කරන කටයුත්තක් ගානේම විශාල දුකක් විඳිනවා. ඒ විඳින දුක ඒ ඇසුරු කරගෙන තියෙන යම් යම් දුකට හේතු වන ආස්වාදයන්ගේ වැහෙනවා. ඒක නිසා තමයි දුක්ඛ සත්‍යය දකින්න ඇත්තේ. දුක දුක්ඛ සත්‍යය නෙමෙයි. ඒ කියන්නේ අපිට මේ උඩින් මත්තෙන් පේන දුක. එහෙනම් මොකද්ද දුක්ඛ සත්‍යය වෙන්නේ? ඔන්නේ ආස්වාදය නිසා වැහිලා තියෙන දුක දකින්න නම් ආස්වාදී අසාරයි කියලා ධර්මානුකූලව දකින්න ඕනේ. මේ ආස්වාදේ යම් වස්තුවක් නිසා ලැබෙන ආස්වාදයක් ඇද්ද? මේක අසාර ආස්වාදයක් කියලා දකින්න ඕනේ. ඒ දැකීමට දහම තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ ආස්වාදයන්ගේ ස්වභාවය. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්න පුරුදු වෙන්න ක්‍රමයක් පෙන්ලා දුන්නා. ඒ ක්‍රමයට බලනකොට තමයි පේන්න පටන් ගන්න. මේක හරියට ඇමක් වාගේ. ආස්වාදයේ හැමක් වාගේ. මොකේද දුකට ඇදලාම දුකට කොටු කරනවා. ඊ ආස්වාදයේ හරයක් නැහැ අසහාරයි. සාරාත්‍යයක් තියනවා කියලා මුලාවෙන් හවට්ටනවා. මෙන්න මේක කවදා හරි ආස්වාදයේ පිළිබඳ මෙසේ දැක්කොත් අන්නේ දැකීම නිසා සිද්ධ වෙනවා ආස්වාදයේ අසාරයි නැත්නම් අන්න ඒකට කියනවා අනත්ත දැක්කා කියලා. අනිත්‍ය දුක අනත්ත දකින්න ඕනේ ආස්වාදේ. මෙන්න මේ ක්‍රමය හරියට දැක්කනම් ආස්වාදයේ වටිනාකම බහිනෝ. ආස්වාදයේ වටිනාකම බැස්සනම් ආස්වාදය නිසා වැහිලා තිබිච්ච දුක පේන්න පටන් ගන්නවා. අන්න එදාට වැහිච්ච දුක දකිනවා සංසාරේ ඉතින් කල් දැක්ක නැති දුක. එහෙනම් එතකන් ඒ දුක දැක ගන්න බැහැ. ආස්වාද විදින වස්තු වලින් ඒ දුක වැහිලා ඒක දකින්න විදිහක් නැති යන්නේ හේතුව උඩ. දැන් යම් කිසි කෙනෙකුට අත උස්සන්නත් අත පල නැත්නම් අතේ gediyak හරියවිදිලා අත රිදෙනවා උස්සන්න ගියොත්. නමුත් කෑමක් ගෙනත් තියනවා ළඟින් කවුරුවා කවන්න කෙනෙක් නැහැ. අනලා දෙන්න කෙනෙකුත් නැහැ. හැබැයි කෑමත් සුවඳර තියෙනවා. පිරමනාපයෙන් තියෙනවා. වඩිගින්නක් තියෙනවා. දැන් කැක්කුම වුණා කරන්න දෙයක් නැහැ කොහොම හරි වද කරලා වද කරලා අතින් යන්තම් අඩාගෙන බොහොම අමාරුවෙන් අත උස්සලා කටට ගන්නවා පට්ටික ගන්න. දැන් අර ක්‍රියාවලිය සැපක් කියලා වෙන්නේ නැහැ. අපිට ඒක වැටහින්න පටන් ගත්තේ අර අත උස්සන්න බැරි කැක්කුම තියෙන තුවාලයක් හරි ගෙඩියක් හරි අතේ හැදිලා තිබිච්ච හිඳයි ඔක වෙනස තේරුණා. එහෙනම් අපි යම් කිසි කරන ක්‍රියාවලියක් තියෙනවා. ඔය කරන ක්‍රියාවලිය තුලින් බලාපොරොත්තු ආස්වාදී ලැබුණ නැත්නම් එහෙම. අන්න ඒ වෙලාවට පේන්න පටන් ගන්නවා අපි වැඩක් නැති දුක්ඛිත ක්‍රියාවලියක යෙදුණානි. දැන් ඔක දකින්න ඕන ක්‍රමේ. සාමාන්‍ය මේ මේ කාලේ මේ මිනිස්සු අපේ සිංහල අය දන්න හැටියට ඔය ගස්වල තියෙන කජු කපාගෙන කඩාගෙන ඇවිදilla කපලා හදලා උයනවා. ඉතින් ප්‍රණීත මාළුවා කෙරේ කජු මාළුවක් හදනවා නේද කජු ව්‍යංජනයක් හදනවා මේක හොඳට උයන්න දාන්න කෙනෙක් ඉඳලා උයුවාම සුවඳයි රසයි ඔක්කොම තියෙනවා දැන් මේක හදන වෙලේ ඉඳලා කවුරුවත් දන්නේ නැහැ මේ කජු අත හැංගවිලා වගේ තිබුණේ හොඳ කජු ගෙඩි ටිකක් ඒකේ තිබුණා මේ ටික ඒක ඒක තමයි තිබුණේ හොඳට මෝරලා පාතම අත්තේ තියලා මං කඩාගෙන ආවා අපි හොඳ වෙලාවට තමයි ඒක කවුරුවත් දැකලා තිබුණ නැති මෙහෙම සතුටු වෙවි කියනවා අනිසර කජුගිරි ගාගෙන තමයි කපන්නේ. එහෙම කරලා ඔක්කොම කරලා කජු මාළුවේ රහ බලන්න පොඩි පොඩි මොහොතක් තුල හපලා රහ බලන ටික මතක් කර කර අර එක තිනකවත් දකින්නේ අපේ වාසනාව අපේ වාසනාව අපිට හම්බුණා කිය කී වල ඔක්කොම දුක් විඳිනවා. මාළුව හදලා ඔක්කොම කරලා වෙනකොටත් මහන්සි වෙනවා. ඒත් මහන්සියක් දැනෙන්නේ නැහැ. තමන්ගේ වාසනාව තමන්ට හොන රහට ගන්න හම්බුණා කියලා හිතාගෙන ඉන්නවා. ඔක්කොම ඉරදිලා පොඩ්ඩක් එහාට යනකොට මොකද කරන්නේ? මාළුව බානකයි ඉඳලා කොහේ හරි ඉන්න කොල්ලේ දාමරිකේ පැනුගන් උසගත පැනලා දීගුවා මාළුව. දැන් මොකක් වෙනවද? ආනේ කරපු වැඩේ අර කොල්ලා ඔක හොරා ඔක නැවිදිලා මං කොල්ල කෑවා අපේ ගෙදරට ඒ මාළුව අරගෙන ගියා කජු මාළුව ඉව්වා විතරයි කොච්චර මහන්සි වුණාද? අනේ මං කජු කැපුවා මෙච්චරත් ඒ කජු කිරි ගාගෙන මම තමයි මෙච්චර මහන්සි ලවක ඒදලා හැදුවේ. ඉතින් කජු ටික කඩාගෙන ආ කොච්චර මහන්සියෙන්ද? දැන් දුක ගැන කතා වෙනවා. හැබැයි Tamanට රහ බලන්න තිබුණනම් ඒක දුකක් හැටියට නෙමෙයි හිතන්නේ. රහ බලන ගමන කියනවා. කජු වත්තේ අර කජු ටික හැංගෙවිලා දෙනවා කාටවත් පේන්නේ අකුල කි වැහිලා තිබුණේ. කජු ගෙඩි 200 300ක් ඒකේ තිබුණානේ. ඒකත් හොඳින් සන්තෝෂයෙන් කිය කියා කලන් අර කැම ටික කන්නේ. ආස්වාදී නිසා විඳ දුක වැහිලා. ඒ දුක පේන්නේ සබක් වශයෙන්. ළමයාගේ ඔක්කොම දුක් විඳිනවා. හැබැයි අනාගතයේදී මොකෙද්ද දන්නේ නැහැ මේ උපදිලා ඉන්න එක. මගේ රංකැටියා කිරි කැටියා කීකේ හදනකොට සමහරවිට මහා දාමරිකෙක් වෙලා අම්මර තාත්තට සලන එකෙක් වෙන්නත් පුළුවන් මේක. අම්මගේ තාත්තගේ සියලු සේසත විකුණලා විනාශ කරලා දාලා මහා මගට ඇදලා දාන එකෙක් වෙන්නත් පුළුවන්. සමහරවිට පිහියෙන් එලා මරලා දාන එකෙක් වෙන්නත් පුළුවන්. මේ හදන එක. නමුත් ඒකක්වත් දකින්නේ නැහැ. අපි දකින්නේ මේ මොහොතේ සුන්දර ලෝකේ. ඒ සුන්දර ලෝකේ එහෙම එකක් නෙමෙයි. අපි දකින්න නැතුව අපි රැවටෙනවා. අන්නේගේ ස්වභාවය ඒකයි. ඒ වගේ ලෝකේ විවිධාකාර ස්වභාවයන්ට අපි රැවටෙනවා. පිටින් පෙන්වන සුන්දරත්වය අභ්‍යන්තරේ නෑ. ඒ අභ්‍යන්තරේ වහලා තියෙන සුන්දරත්වය නැති මායාවෙන්. සෑම දෙයකම ස්වභාවය ඕකයි. ඉතින් අපි දකින්න මායාව දුක සමුදේ ඒකේ වැහිලා තියෙන්නේ දුක්ඛය. ඔන්න ඔය දෙක දැක්කහම දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං පහළ වෙනවා. ওই දෙක දකින්නේ නුවණ. ඒතර දකිනවා මේ සමුදේ වෙච්ච හේතුව නැත්නම් මෙන්න මේකයි දුකට හේතු උනේ. මේ හේතුව හරි ආස්වාද සහිත නිසායි මේකට කොටු උනේ. මෙබඳු ආස්වාදයේ විඳින්න මේකට කොටු උනේ නැත්නම් ඒ ආස්වාදයට මුලා උනේ නැත්නම් මේ දුක පහළ වෙන්න විදියක් නැහැ නේ. ඒ දුක උදා වෙන්නේ නැහනේ. අන්න දකින්න දුක්ඛ නිරෝධය. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? හොඳ මනස හිනෝනින් යුතව දුකට හේතු නෙමේ ආස්වාදයන්ගේ අසාර බව දැකලා. ඊ අසාර ආස්වාදයන්ගෙන් අත්හැරී මිදින ඔය ලියන්න ඕනේ. අසාරත්වයේ දකින්නටම පේන්න පටන් ගන්නවා යථාර්ථය. ඒකට මහන්සි වෙන්න බලහත්කාරයෙන් අත්හරින්න දෙයක් නැහැ එතකොට. වටිනවයි කියලා හිතා හිටිය අසාර දෙයක් කියලා ඥානවන්තව ප්‍රඥාවෙන් දැක්කහම ඒ ප්‍රඥාව පහළ වෙන ක්‍රමේ තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ධර්මයේ හැටියට. ඒ ධර්මයට අනුකූලව නිතර අපි හිතන්න ඕනේ. එතකොට යථාර්ථය දකින්නවා. ඒ හිතනකොට හිත ඒක යථාර්ථය දකින්න නම් සමාධි හිතක් තියෙන්න ඕනේ. සමාධි හිතක් තියෙන්න නම් බණහන වෙලාවේ ලබන සමාධියක් තියෙන්න ඕනේ. ඒ වණ අහන වෙලාවට හේතු වාසනා තියෙන කෙනාට ඒ සමාධිය ලැබෙනවා. ඒ සමාධිය තුලින් තමයි අර කල්යාණ මිත්‍ර සම්පත්තිය නැත්නම් සත්පුරුෂ සංසේවණයෙන් ලැබෙන ආශිර්වාදයේ සම්බන්ධ වෙලා අර සමාධිය ලස්සනට පිහිටලා ඒ මොහොතේ ප්‍රඥාව පහල කරනවා බණහලා ප්‍රඥාව ලැබුණාට පස්සේ ආයි කාගේවත් පිළිසරණක් අවශ්‍ය නැහැ ප්‍රඥාව ජය ගන්නවා ඊට පස්සේ කොහේ ගියත් ඒ ප්‍රඥාව ඉක්ම ගිහිලා වෙන එකකට නැගින්න ඉඩ දෙන්නේ නැහැ වැඩිච්ච යම් ප්‍රඥාවක් ඇත්නම් ප්‍රඥාවේ තීරණේ දෙනවා මිසක් අවිද්‍යාවේ තීරණයට දෙවෙනි වෙන්න නම් හිතා පළවෙනි වෙන්න නම් බෑ කවදාවත්. මෙන්න මේ ක්‍රමයට තමයි දහම් අවබෝධයක් ලබාගෙන අසාර ලෝකේ අත්හරින ක්‍රමය. ඒ අත්හැරීමෙන් යථාර්ථය දකින්නේ කොහොමයි? ඉතින් පරිත්‍යාගම්පන්නව හට ගන්න ක්‍රමය ওই ක්‍රමයට දකින්න ඕනේ. ඉතින් සාරයි කියලා හිතාගත්තාම අපි ප්‍රියමනාපයක් ගොඩනගා ගන්නවා. ඉතින් ප්‍රියමනාපියා ගොඩනගා ගත්තාම අවිද්‍යාව සහගතව නම් ගොඩ නැගුවේ ඔක්කොම. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ගොඩ නැගෙන සංඛාර හැදෙනවා. අන්න අපි අවිද්‍යාව බව දැනගන්නේ නොවටිනා දේ වටිනවායි කියලා දෘෂ්ටියක් එනවා. මොනවද වටින්නේ? මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම. යමක් යමක් නිසා ආස්වාදයක් ලැබෙනවද? එවන්ද රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ අරමුණු අරමුණ ඇසුරු කරනකොට ඇස කන දිව නාසය ශරීරය මන කියන ඒවෙන් ආස්වාද ලැබෙනවා. ප්‍රියමනාප ආස්වාද ලැබුණාම ඒවට හිත බැඳෙනවා. ඒවා වටිනවා කියලා නිගමනයක් කරගන්නවා. මෙන්න මේ නිගමනය යමේ කෙරෙනවා නම් ඒක තමයි අවිද්‍යාව. අවිද්‍යාවේ ලක්ෂණය ඒකයි. ඒ අවිද්‍යාව නිසා මොකද කරන්නේ? ඔහුගේ වටින ආස්වාදයේ වටිනවා කියන දෘෂ්ටියේ ඉඳලා ඒ අවිද්‍යාව ඉඳලා ඒ වටිනාදී යලි යලි ලබා ගන්න නිකන් බැරි බව දන්න හින්දා දන්නවා හෝ දන්නවා හෝ නිකන් ලැබෙන්නේ නැහැ. ඒක ගොඩනගන්න ඕනේ. ගොඩනගාගෙන ප්‍රතිඵලයක් වශයෙන් ඕනේ ආස්වාදයේ විඳින්න. ඊළඟ ඒ සඳහා යමක් ගොඩනැගිය යුතුද? ඒ දේ ගොඩනැගීමට අනුකූල විදිහට ඔහු හිතනවා කියනවා කරනවා. මෙන්න මේකට කියනවා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර අවිද්‍යා ප්‍රත්‍යයෙන් පහළ වුණා කියලා. ඒ අවිද්‍යා ප්‍රත්‍ය කරගත්තා කියලා වටිනාකම ගැන අපි හිතා ඉන්න අදහස. ඒ වටිනාදී මම කරගන්න, මගේ කරගන්න. යමක් කළ යුතුද? ඒ දේ කරන්න පටන් ගන්නවා. කිය යුතුද ඒක කියනවා. හිතිය යුතුද එහෙම හිතනවා. මෙන්න මේ නිසා කියනවා අවිද්‍යාපත්යෙන් සංකාර ගොඩ නැගුණා. ඒක හිතවිලි ක්‍රියාවලින් නිසා සිද්ධ වෙන දේ. ඒතර මොකද වෙන්නේ? එහෙම හිතන්න කියන්න කරන්න පටන් ගත්තාම යම් කිසි අපි ඕක කරන්නේ යමක ඉඳලා මොකද්ද විපාකෝ කම්ම සම්භවෝ මේ විපාකයක් තියෙනවා මේ විපාකේ නිසා ඇස කන දිවනාසය ශරීරයේ මන ගොඩ නැගිලා තියෙන්නේ ඒක විපාකස්කන්ධේ විපාකස්කන්ධයේ ඉඳලායි මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඒවා ආස්වාද විඳින්නේ ඒ විදීමට අවශ්‍ය කරන උපාංග ටික හැදිලා තියෙන්නේ ඒවා තමයි හිතෙන් කයෙන් වචනෙන් ක්‍රියාත්මක කරන්නේ. අන්න ඒතර තමයි අවිද්‍යාපත්‍ය සංඛාරා වෙනකොට ඒ හේතු කරගෙන විඥානයක් ගොඩනගින්නේ. ඒ ගොඩනගින්නේ කර්ම විඥානෙ. විපාක විඥානෙ තමයි දැනුනේ. දැනෙන ස්වභාවය. ඒක තමයි අපි හිත කිව්වේ. හිතට දැනෙනවා. ඒ විපාක විඥානෙ. එතකොට අපි එහෙනම් විඥාන කිව්වේ මොකද්ද එතකොට? බල අරක බලාපොරොත්තු වෙන නිසා විඥාණයෙන් හටගත්ත මන මන තමයි විපාක වශයෙන් හටගත්තේ. නැවත බලාපොරොත්තුවක් හටගත්තා නම් ඒක මුල් කරගෙන අර ආස්වාදයන්ට බැඳිලා යලි යලිත් ආස්වාද විඳිනවා මේ ආස්වාදය හරි ප්‍රියයි මනාපයි කියලා. අන්නේ බලාපොරොත්තු සහගත මනසට කියනවා විඥානය. ආස්වාද බලාපොරොත්තු මනස විඥානයක් වෙනවා. අන්න ඒක අපි සංකාර වලින් හිතලා කියලා කරලා ගොඩනගපු එකක්. හිතනකොට කියනකොට කරනකොට කෙරෙන්නා වූ ප්‍රතිඵලය නිසා අපි ලබන ආස්වාදය. බලන්න හිතෙනවා බලනවා. ඇහැ පෙර පෙර කර්මයේ විපාකය. ඒක පේනවා. ඒකත් විපාකය. පේනකොට යමක් දිහා බලපුවාම ලස්සනට පේනවා. ලස්සන භුක්ති විඳිනවා. හරි ලක්ෂණයි ඒක සුවයිනේ. අන්න ගත්තා එකක්. කර්මය සම්භව කළා. අලුතෙන් කර්ම විඥානයක් හැදුවා විදිහට. මෙන්න මේ විදිහේ ලස්සන සුවඳ රස ඔය හැම අංගයක් ගානෙම ආස්වාදිය ගොඩනගා ගත්තාම විඳිනකොට හිතෙනවා යලි යලි විඳින්න. අන්නේ යලි යලි විඳින හිත තමයි සංඛාර වලින් හටගත්ත අවිද්‍යාව නිසා හටගත්ත සංඛාරات අවිද්‍යා සාගත වූ සංඛාරයන්ගෙන් හටගත්ත විඥානය කිව්වේ. ඒ බලාපොරොත්තු අවිද්‍යා සාගත වෙනවා ඒකත්. ඒක තමයි හැම වෙලේම අවිද්‍යාව හැම ඒකටම සම්බන්ධ වෙන්නේ. අවිද්‍යාපත්‍ය සංඛාරා අවිද්‍යා සම්පයුත්තා. සංඛාරපත්‍ය විඥානං සංඛාර සම්පයුත්තං. ඔය අවිද්‍යාව ඉඳ එකින් ඉඳ සම්පයුත්ත සමගිය දෙනවා. දැන් යම් තැනක විඥානීය පහළ වුණාම අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්ත සංඛාරයත් ඒ සංඛාරය නිසා හටගත්තා වූ ක්‍රියාවලියත් ඒ ක්‍රියාවලිය හේතුවෙන් හටගත්ත විඥානය. නේද බලාපොරොත්තුවක් ඇති වෙනවා. තව තව බලන්න. නැවත නැවත බලන්න. නැවත නැවත අහන්න. නැවත නැවත ආග්‍රහණය කරන්න. මේ ආදි වශයෙන් බලාපොරොත්තුවක් ඇති කරන යලි යලි ඇසුරු කරන්න. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? ඒ විඥානයේ යම් ආකාරයක්ද ඊට අනුකූල වන්නා වූ නාම රූපය. නැන ඒ ඒකේ ස්වභාවයෙන් මනසට ගෝචර වෙන හරියයි. ඒ වගේම ඒවැ ආකාර රූපයි. මේ සියල්ල හිතේ බැහැ ගන්නවා. විඥාන පත්‍යා නාම රූපං කිව්වෙත් ඒකයි. ওই හැම එකක්ම ක්‍රියාවලියක් ගානේ. අපි වෙහෙසක් ඇතේනවා. ඒ වෙහෙත වැහිලා යනවා අර ආස්වාද බලාපොරොත්තු වෙන්නේ. නිසා විහෙත දැනෙන්නේ දුක තේරෙන්නේ එවලේ පිළ විඳින දුක වැහිලා මේක පැත්තක් ඊට පස්සේ මොකද වෙන්නේ ඇස කන දිවනාසය ශරීරය ඉන්ද්‍රිය වශයෙන් තියෙන්න දෙන්නේ නැහැ දැන් රූප බලන්න, ශබ්ද අහන්න, ආග්‍රහණය ලබා ගන්න, රස බලන්න, ස්පර්ශය ලබන්න, ඒවා ගැන හිතන්න, ඒවට මෙහෙ යවනවා. ඒවට ඉන්ද්‍රිය වශයෙන් නිදහසේ ඉන්න තියන්නේ ආයතන කරගන්නවා. අන්න ඒතර කියනවා සලායතන පහළ වෙනවා. ඊට පස්සේ අපි ක්‍රියාත්මක වෙනා මොකද? ඒවෙන් ඒ ස්පර්ශ යලි යලි ලබන්න. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම කියන ඒවා. පියමනාපේවා යලි යලි ගොඩනගා ගන්න අපි උත්සාහ කරනවා. ඉතින් ඒක සලායතනයන්ගෙන් ස්පර්ශ ලැබෙනවා. ඒවට ක්‍රියාත්මක වීම සම හැම එකක්ම සමගය දෙනවා. මොකද අවිද්‍යාවෙන් පටන් ගත්ත මුළු වැඩ පිළිවෙලත් එක්ක එකතු වෙලා මේක මොහොතකේ දෙන හැටි. එකින් එකට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා එක එක සමගය දෙනවා. දැන් ස්පර්ශ නිසා වින්දනයක් ලැබෙනවා. ඒ වින්දනය තමයි වේදනා කිව්වේ. ඔක සුඛ වේදනාවටයි කැමති. සුඛාස්වාදයට හේතු වෙන ස්පර්ශය නිසා සුඛ වින්දනයක් ලැබෙනවා. ඒකේ සුඛාසවාදී බලාපොරොත්තු වෙමින් දුක් වෙනවා. දුක් විඳ විඳ සුඛාසවාදීන යමක් ඇත්නම් ඒක ලබා ගන්න උත්සාහ කරනවා. මෙන්න මේ ක්‍රමයට තමයි අර වේදනා තණ්හා ඒක රැඳිලා උපාදාන වශයෙන් බැඳිලා ඔතෙන් නිකන් එන්නේ. ඒකෙන් හටගන්නේ යම්කිසි කර්ම භවක් ආයි හටගන්නවා. මොකද මෙහෙම කටයුතු කරන්න ඕනේ මෙහෙම ආස්වාද ලබන්න. අත්දැකීමක්. මේ කටයුතු නොකළොත් මේ ආස්වාදේ ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ ආස්වාදී ලබා ගන්න මෙන්න මෙහෙම කටයුතු කරන්න ඕන. ක්‍රමවේදයක් දකින්න. හිත ආස්වාදයේ මත් වෙනවා. මත් වුණාට පස්සේ මොකද වෙන්නේ? ඕන අයුක්තක් අසාධාරණයක් කරලා අර ආස්වාදයේ ලබන ක්‍රමවේදයේ භුක්ති විඳින කටයුතු කරනවා. අන්නේ මුල් කරගෙන ඔහු දස අකුසල්ම කරනවා. මොකටද? ආස්වාද භුක්තිය ක්‍රියාත්මක වීමෙන් ලැබෙනවා මිසක් අක්‍රියව ලැබෙන්නේ නැති බව දන්නවා. ආස්වාද භුක්තිය මනස මත් වුණාම මොනවා කරලා හරි කමන්නේ ඒ ක්‍රියාව කරලා ආස්වාදය ලබා ගන්න ඕන. සමහරට ඒ ක්‍රියාව කරගන්න විවිධ අයුතු අසාධාරණකම් කරන්න වෙනවා. එහෙම කරලා හරි ඒක ලබා ගන්නවා. ඒතර විශාල පාප කඳක් පිරෙනවා. අර කර්ම විඥාණය දූෂ්‍ය වෙනවා. පාප වෙනවා. සතර පාටෙහි දින කර්ම විඥානයක් ගොඩනැගෙනවා. ඒක උපාදාන කරගෙන මලොත් එහෙම මොකද වෙන්නේ? උපාදාන පත්‍ය භවෝ කියලා. අති කම්ම භවෝ අති උප්පත්ති භවෝ. අන කර්ම භවයෙන් උප්පත්ති භවට ඒක ඇදලා එනවා. ඒ උප්පත්ති භවයෙන් ආපුවාම ඒ දුක්ඛිත තත්ත්වයේ කොතන අනුට ගිනි දුන්න එකක්ද? ඔව් ගිනි අපායට යනවා. උරු ගැලපෙන තැනට ඔහුගේ උප්පත්තිය බැඳිලා තියෙන්නේ. අනුන්ට බොරු සීතලක් දීලාද වැඩේ කළේ? සීතල අපායට යනවා. එහෙමත් අපායක් තියෙනවා. සීතල ගණන් කියලා අපි කියන්නේ කතාවට. සීතල ගණන් හරිනවා. අන්න ඒ જાති ඒක රවට්ටනවා ඒ කියන්නේ. කෙනෙක් රවට්ටලා ඊට ප්‍රයෝජන ගන්නවා. ඒ පාප කර්මයේ සිතිල් වෙලා දුක් විඳින තැනට යනවා. සිසිල පේනවා. එතන වැටෙනහම දුක. එහෙම ක්‍රමයක් හැදෙන කර්ම ශක්තිය විපාක දෙන හැටි. ඉන් නරක පැත්තල සතර පායට යනකම් යන්නේ ඒ වගේ. ඒ ක්‍රියාවලිය. ඉතින් එතෙන්ට ගියාම තමයි යන්න උපන් ಜಾති දුකක් ඇති වෙනවා සතර අපා දුක. ඒ මහ දුක අපිට දකින්න බෑ ඉස්සෙල්ලා. පරිත්‍යාසම්පන්නව කාරණු වටහා ගත්තොත් ධර්මානුකූලව. සැප පෙන්නගෙන අපි ලෞකික වශයෙන් ප්‍රවෘත්ති දුකක් විඳිනවා. ඊට පස්සේ ඒ හිතාම මත් වෙලා මුලාවටපත් වෙලා කරන අපරාධ නිසා අනන්ත කාලයක් දුක්ඛිතම ಜಾති වල ඉපදලා දුක් විඳින්න වෙනවා. දැන් මේ කාරණා දෙකෙන් දුක්ඛ දුක්ඛාරි සත්‍යය ওই විදිහට දකින්නවා. දුක්ඛේ ඥානං. ওই ඥානෙටයි ඔක ගෝචර වෙන්නේ. විඳින එක නෙමෙයි මේ කියන්නේ. විඳින එක මුලාවටපත් වෙලා විඳින්නා වූ මොට්ටකම. මොට්ටකම් කරපියා විපාකේ. මේ මොට්ටකමේ විපාකේ තේරෙන්නේ නැහැ මොට්ටයට. තවත් මොට්ට වෙලා ගිහින් උපදිනවා තිරිසං වෙලා. ඉන් තිරිසං වෙලා දුක් විඳිනවා. ඊටත් වඩා මොට්ට වෙලා කියලා පෙරේතෙක් වෙනවා. මොට්ට පෙරේතයා දුක් විඳිනවා. ඌට තේරෙන්නේ නැහැ දුක්ඛාරය සත්‍යය. මොට්ට වෙච්ච තිරිසනාට දුක්ඛාරය සත්‍යය තේරෙන්නේ නැහැ දුක් විඳිනවා මිසක්. නේද දුක් විඳින එක දුක්ඛාරය සත්‍යය නෙමෙයි. දුක්ඛේ ඥානං කියලා එකක් තියෙනවා. දුක දකින්න නුවණ. ඒක මහා ප්‍රඥාවන්තයින්ට පහළ වෙන්නේ. එහෙනම් චතුරාර්ය සත්‍ය සතුන්ට පහළ වෙන්නේ නැහැ. නමුත් සමහර අය දන්නේ නැතුවම ඔහොම කතාත් කියනවා. එන අපාගත වෙන සත්‍යය ඊටත් වඩා මොට්ට වෙනවා. මොට්ට වෙලා ගිහිලා අර නිරේ කියන එකට වැටෙනවා. උන්ට කොහොමත් තේරෙන්නේ අනන්ත දුක් විඳිනවා. දුක ආදී සත්‍යයක් අහලකවත් නැහැ. මිනිස්සු වෙලා ඉන්නවා. ත්‍රි හේතුක උප්පත්තියක් ලැබු හොඳ ඥානවන්ත මිනිසෙයින්ට ධර්මයේ තුලින් පේන්න පටන් ගන්නවා මෙන්න මේක තමයි දුක් දුක ඇති වෙන ක්‍රියාවලිය. මේ තරම් මේ දුක බලවත්නේ. මේ තරම් භයානකයි. අන්නේ භයානකත්වයෙන් දුක දකින්න. මේ සෙල්ලංගේ දෙයක් නෙමෙයි මේක. මේක වරද්දාගත්තොත් මේ ඥානවන්තව කටයුතු කළා මිදුන්නේ නැත්නම් අනන්ත දුකට වැටෙන්න සිද්ධ වෙනවා කියලා දකින්න නුවණක් එනවා. මෙන්න මේ ඥානීයට කියනවා දුක්ඛාරය සත්‍යය. දුක්ඛේ ඥානං. ඒකයි දුක නෙමෙයි දුක්ඛාරය සත්‍යය කියන්නේ. ඔන්න ඔක දකින්න ඕනේ. ওই විදිහට. ඉතින් මෙන්න මේ ක්‍රමයට දුක දකින්නකොට තමයි සැපෙහි දුක දකින්නවා කියන්නේ ඔන්න ඕකයි. සැපෙහි දුක එකපාර පේන්නේ නැහැ. ආවර්ජනා කරලා බලන්න ඕනේ. වැහිලා තියෙන එකක්. වැවුම් ඇරලා බලන්න පුරුදු වෙනකොට ක්‍රමක්‍රමයෙන් පේන්න පටන් ගන්නවා අර මායා ආස්වාදිය කොයිතරම් මුලාවක්ද කියලා. අසාර දෙයක්ද කියලා. අනන්ත සංසාරයේ විඳතරමත් දුක් වේදලා තියෙන්නේ ওই අසාර මායා ආස්වාදියට අහු වෙලා කියලා. ඥානවන්තෝ ඥාන ගෝචරව වැටෙන්න පටන් ගත්තාම එවඳු ආස්වාද අවස්ථා අරමුණු වෙනකොටම චිස් කියලා හිතෙන අවස්ථාවක් එනවා. මොනතරම් මොඩකමද මොනතරම් මුලාවද මේ ආස්වාදී. එහි මොහොතක් හිත පිහිටවනවා නම් මොනතරම් නීචද මොනතරම් හිස් දෙයක්ද කියලා ඥානීයට මෙහෙම පේන්න පටන් ගන්නවා. ඒතර ඌ ආස්වාදයේ යට අහක් කළ හැකි ලේසියෙන්. ආස්වාදයේ බලෙන් අහක් කරන්න බෑ ඒක ඥානීය ක්‍රියාවලියක්. ඥානීය පහළින් යම් කටයුත්තක් ඇද්ද අපි ඉතින් කළ යුත්තේ ඒක යලි යලි සිහි කිරීම. ඒකේ ඥානීය ප්‍රතිඵලයක් නැහැ ප්‍රඥාවේ තිබෙන ස්වභාවයක් තමයි ආස්වාදී වසාරයි කියලා වටහා දීලා එකෙන් ඉවත් කිරීම. ඉතින් ආස්වාදී ඉවත් වෙනකොට වැහිලා තියෙන දුක්ඛස්කන්ධරාව අනන්තව පේනවා පෙර නොහැටහිච්ච දුකේ ස්වභාවය. පුබ්බේ අනනුස්සය ධම්මේසු කියලා කිව්වේ ඒකයි. පෙර නොඇසු විරෝ ධර්ම දකින්න. ඒක වැහිලා තිබිච්ච ඒවා පේන්නේ නැහැ. ආස්වාදී නැති වුණාට පස්සේ ආස්වාදී මිදිලා ගියාට පස්සේ අනික් අය සුවයි කියලා දකින්න එකේ තියෙන දුක් ගින්න දකින්න. අනික් අයට වඩා ඒක තරම දකින්න. යම් කෙනෙක් වරදක් කරනවා මේ වරද නිසා ගොඩනැගෙන අපාගත දුක්ඛයේ ස්වභාවය දැක්කොත් එහෙම ඇඟ කිරිවැටෙනවා මොන අපරාධයක්ද මේ සත්වයා කරගන්නේ මේ දුස්චරිතයේ මොනතරම් අපරාධයක්ද මේ නිසා මේ සත්‍යයට අනාගතයේදී මෙහෙම දුකක් විඳින සිද්ධ වෙනවනේ අනේ දන්නවලා මේක කරනවද මෙන්න මෙහෙම මහා අනුකම්පාවක් ඇති වෙනවා කරන කෙනෙක් දැක්කා අන්න නියම දයානුකම්පාව කියන්නේ ඔන්න ඔහොම එකක් නමුත් අද ඒක කොහොම වැහිලා ඉතින් සතෙක් මරනවා දැක්කොත් ඌ මරණ එක මරන්න හිතෙනවා කියලා හිතනවා. දයනුකම්පාව කියන්නේ මොකද්ද කියලා දැක්කේ නැහැ. ඉතින් ඒ නිසා තේරුම් ගන්න ඕනේ යම් කිසි දෙයක රාගයෙන් ඇසුරු කරන යමක් ඇද්ද, ද්වේෂයෙන්, මෝහයෙන් ඇසුරු කරන යමක් ඇද්ද? ඒ හේතුව නිසා හටගන්න ඵලයේ කොච්චර භයානකද කියලා යම් කෙනෙකුට ඥානවන්තව වැටහුණා නම් ඒ තුලින් දකිනා ලෝක සත්වයා යම් රාගයක්, ద్వේෂයක් මොහය ඇතුළ ක්‍රියාත්මක වෙනවනම් මොහුට මෙහෙම දුකක් විඳින සිද්ධ වෙනවනේ. අනේ මේ සත්‍යය නිදුක් වේත්වා කිව්වහම දකින්නේ මොකද්ද? අනේ මේ සත්‍යය මෙබඳු මහ දුකක් ඇති කරන් තමන රාග, දේශ, මොහයන්ගේ මිදිලා හිටන් සැනසෙත්වා. මෙන්න නියම මෛත්‍රී ස්වභාවය ඕකයි. නමුත් අද මෛත්‍රිය කියන්නේ අනේ දුකක් නැතුව කාලන දුනහම කාලා උඩ පැන පැන ඉන්නවා මේ බල්ලා කොච්චර හොඳ. සන්තෝෂයෙන් උඩ පයින්නවා දැක්කා නේද කන්න දුනහම. අන්න එහෙම එකක් හිතනවා බඩගින්නේ දුක් විඳා. මම කණ්ඩ දුන්නා. දැන් ඒක හොඳට සන්තෝෂයෙන් ඉන්නවනේ. දැන් මෙහෙම මෛත්‍රිය ගැන හිතා ඉන්නවා. ආර්ය ධර්මයේ තුල මෛත්‍රිය ප්‍රඥාවෙන් ගොඩ නැගෙන එකක්. ඉතින් බුදුරන් වහන්සේ දේශනා කරනවා මම ලෝකෙට පෙන්නපු මෛත්‍රිය මා හෝ මගෙන් අහගත්ත කෙනෙක් ඇරෙන්න. ඒක දන්න කෙනෙක් මුළු තුන් ලෝකෙම නැහැ. තුන් ලෝක කිසි කෙනෙකුට ඒක ගෝචරත් නැහැ. ඒක බුද්ධ ගෝචරයි. එහෙනම් අපි දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ දැක්ක මෛත්‍රියේ මේ ලෝකයා හැමතැනම කරන මෛත්‍රියේ වෙනස මොකද්ද? ඔක තෝරා ගන්න ඕනේ. ඒක ධර්මඥානිය හා සම්බන්ධ දෙයක්. ඉතින් ඔහ වටහා ගන්න ඕනේ ඒ தත්ත්වය මොකද්ද කියලා. ඉතින් ඔය විදියට එකින් එකට දුක හටගන්න එක වැහිලා තියෙන හැටි ඒ මොහොතක් ගානි හටගන්න දුක ඒ වගේ මහ දුකක් එකකින් ගොඩ නැගෙන හැටි දුකෙන් මිදෙන හැටි ওই ක්‍රමයට ධර්මානුකූලව නිතර සිහි කරලා තේරුම් ගන්න ඕනේ.